මේ භව ගමන එන හැටි සත නැත දන්නේ භවයෙන් භවය එන කුණු කය කිය ගන්නේ මේ කුණු කයක් කීවත් නැහැ හඳුනන්නේ ඇයි මේ සතට මේ කය වටිනවා වන්නේ සසෙදී හැඩරුවට නිතරම හිත තනවා ආසාපොදියගෙන කය පසු පස යනවා වැහැරෙන කයක් දුටුවොත් නොම හිතවනවා හැඩරුව කයක් බලනට නිති පෙළඹෙනවා ඇතිවන සැනසුමක් නිතරම හිතට ගනී වැහැරෙන කයක් දුටුවොත් නෙත ඉවත ගනි ආසා පොදිය ලියලන විට අවිදු වෙනි මේ සත වසන විට ඇත්තක් නොපෙනී උනි ඇත්තක් දකින්නට බෑ හොඳ දෙය හිතලා සැඟවුණු අරුත දත යුතු කයකට නැමීලා මලමු ගොඩක් කීවත් මෙම කය දැකලා හිත හිතිනවද ඒ වට සත ගැන දැකලා ලස්සන මූණ කිය කියන වැරවටෙන්නේ මල මූජරා කීවත් නැහැ දැක ඉන්නේ සුන්දර ලොවක් මව් වගේ ලෙස මතුවන්නේ ඒකයි සතට මේ සුන්දර හිත එන්නේ යම් දේ ඇතුළ පිට නිතරම බලන විට සැඟවුණු දම් පෙනෙයි අවිදුව දුරුම කොට මලමු කීවාට ඇත්තක් නොදැන සිට මේ කයි තිබෙන මතු පිට අද බලමු සිට කේසාලෝමනිය යන මේ තුන කිවන දත් සම් කියන පසකින් පිට ඔපය දින මේ පහටිය කියා හිතියට බවුන කින දුටුවද නිවන් ඇත්තක් සත දකින මින කෙස්ලොම් නියද සම්මත් යන පස ගන්නා බැලුවත් බඳු තැන මොනවද සිහිවන්නා ඇති දේ විලස දකිනා කුණු කඳකින්නා බිඳු නද අවිදුවක් මෙය සිහි කරපන්නා මේ කයි කොටස් මේ පහ ගැන මෙලෙස දැන හිතේ කුණු කොටස් පහකින් එම පිරීලාගෙන ලෝසත වෙනසි යන අයුරක් දාම කින විදසුන් වඩන්නට දෙමි හිත හැඳිනගෙන ලෝසත ඉපදි අද මේ සුගතිය කියනා මිනිසත් බවක් ගෙන ඇති බව සිහි දෙවුනා ඒ ඇති සියලු ආසා බැමි වෙත ඇදුනා ඡය වෙන ලකුණු ගත් විතකේ සාකි වුණා හිස මත තිබෙන කෙස් මොනවා කරන්නේද ඒවා බැලු නමුත් හිත වෙත කෙවන් සඳේ පිරිසිදුකමක් මොන විලසින් දෙවන්නේද පිළිකුල් කොටක් මොන ලෙසකින් බලන්නේද ඡය වෙන දේට ආසා කෙරුවොත් වන්නේ කාමිත බැඳී හිත තුල කුණ හටගන්නේ හිත තුල තිබෙන කේසා මේ ලෙස වන්නේ සය වෙන පහත් දී ආසා කුණ වන්නේ ඒ ටික හරින්නට හිටියොත් කුණද නැත පිළිකුල් කිව්ව හිතේ කුණ දැන් දැකිය යුතේ සත්කම් හොයාගෙන ආසා අතරගත කේසා අතර යයි හිත පිරිසිදුව එත ලෝකය අමාරස දින ලෙස හිත තබති ලෝකය අමායයි කාමිත පොර නගති ලෝකයේ අමා ලෝමා යන නම ලබති මේ හිත කුණු කරපු තව කොටසක්ම වේති ලෝකයේ අමා රස කවදා ලබන්නේද ඇතිවන මුලාවක් මිස තව එවන්තෙද ලෝකේ අමා හෙව්වොත් කුණ නැගෙයි අද ඒ අතහැරිය විට පිරිසිදු කෙරෙයි සෙද යම් තැන හොඳ නරක යන දෙක ලොව වන්නේ ලෝකෙහි අමා රස හෙව්වොත් කුම වන්නේ නාකයි කියන දෙමයි හිත අල්ලන්නේ ඒවා නකා යන කුණු කොටස කීවන්නේ නාකයි කියන දේ ගත්තොත් හිතටගෙන ඒ තන කුණු කොටස ඇතුළට ඇදෙති දැන ඒ කුණ නකා බව දැනගෙන හැරිය දින පිරිහිදු බව ලැබෙයි නිවනට මගදගෙන හොඳ සහ නරක කියමින් ලොව පැටලෙන්නේ එම විට කුමද අන්තයකට හිත යන්නේ මේ තන් අන්ත දෙක දන්තා කියවන්නේ ඒ අන්තයෙන් මේ හිත කුණු කරවන්නේ අතහැර දැමූ විට අන්තය දෙකද දැන දන්තා කුණ දැකම අතහැර නිමෙති ගැන එනම් තවත් මොනවද තව සසරේ යන අන්තිට වැටුන හිත ඇති සතකේ බඳු වන යහදම් ඉක්මවා තෙද වෙස පිහිටන්නේ තද වී හිටිය හොත් දහමද ඉක්මන්නේ තද බව අච්ච කරවන ගතියට එන්නේ සතයයි කුණක් ඒ හිත තුල හටගන්නේ ඉක්මෙන දහම් ඇති තැන හිත කෙරුණු විට මේ හිත කුණු ගොඩක් වෙනවා අවට වට ලෝකෙන් පහක් පෙනුනා ඔය පිටිනි සිට හිත කුණු කරන පහ හැරියොත් ඒ බඳු විට නිවනට මුල් මගක් ඔය ලෙස පෑදෙන්නේ තත පංචකය හැරියොත් පිරිසිදු වන්නේ ඇඟ ඇති කුණු කොටස මොනවද කර දුන්නේ හිතේ කුණු පහක් හරිනකෝ නිවනය වන්නේ කේසාලෝමා නකා දන්තා තතෝ කියලා අපි මේ කෑලි පහක් අල්ලගෙන වඩවද දෘෂ්ටිගතව වන්න කේස් කියලා දෙයක් තියෙනවා ලෝම් කියලා දෙයක් තියෙනවා නියපොතු කියලා දෙයක් තියෙනවා දස් කියලා දෙයක් තියෙනවා හං කියලා දෙයක් තියෙනවා කියලා ඝන සංඥාවට අරගත්තේ නැහැ ඔය පහම සීකර කර ඉන්නවා කේසා කියන්නේ ක්ෂය වෙන පැත්තට ආසා කරනවා ලෝක සත්‍යය. මේක තමයි ඉස්සෙල්ලාම හිතර ගන්න ගුණ. ක්ෂය වෙන පැත්තට ආසා කරන එකට කියනවා කේසා. ක්ෂය වෙන්නේ මොන පැත්තද? කාම පැත්ත. එහෙනම් දස අකුසල් පැත්ත. ආස්වාදයේ මුල් කරගෙන දස අකුසලයේ කරන්න ආසා කරනකොට මෙන්න මේක තමයි එක කුණු කොටස. ඔවුන්ලා කේසා කියන කුණු. ලෝක සත්‍යය කිසිමුතුලෙන් දරාගෙන ඉන්නේ ඔය පුණ. ඔන්නෝක පිළිකුල් කරලා අයින් කරන්න ඕනේ. ඊළඟට ඒ සාවලිය බෙදෙනවා. ඔය ප්‍රේවෙනි පැත්තට ආසා කරපුවාම ලෝකේ අමෘතයක් වාගේ පේන්නේ. ලෝකේ අමා ජලාශයක් වාගේ තමයි ලෝකේ භුක්ති විඳිනවා. මේක තමයි හිතේ තියෙන දෙවෙනි කුණ. පිළිකුල් කළ යුතු දෙවෙනි කුණ. මේ ලෝකේ අමුතරසයක් නැහැ මේ ලෝකේ තියෙන මායාවක් මුලාවක් මඩවගුරක් කියලා දැකලා ලෝකේ අමාකුණ අත්හැරගුණාම ලෝම අතහැරියා හිතෙන් තව ගුණක් ඉවත් වුණා ලෝම ඔව් ලෝම ලෝ අමා ලෝම ලෝකේ අමුත්‍යක් වශයෙන් ගන්න එක තමයි ලෝම කියන්නේ මාගේ වචන අතහැරීම ලෝ අමා ලෝම ඔව් අමා ඔව් ලෝ අමා කියන එකයි පද විරුක්තිය නැහැ දැන් ඕකට උනහම හොඳ දේවල් නාක් වෙනවා. හොඳ පුද්ගලයාත් නාක් වෙනවා. මොකද? ලෝකේ ආසාවන් හොයන්න ගියාම සිද්ධ වෙන්නේ නාක් වෙන එක. අන්න තව ටිකක් දූෂිත පැත්තට ගියා. ඉතින් නාක වෙන එක තමයි නකාබිල්. අපි නියපොතර ගිය කීයට ඔක හරියන්නේ නැහැ. ඒ හිතේ තියෙන ගුණ තමයි නාක ගුණ. නකා ගුණ. ඔව් එතකොට ඕකට ගියාට පස්සේ එක්ක වැටෙන්නේ පුද්ගලයා නාග පැත්තට ගියාට පස්සේ ඇත්ත පේන්නේ අන්ත දෙකට වැටෙනවා. ඇත යන අන්තයට හරි නැත යන අන්තයට හරි වැටෙනවා. ඒකනේ අන්ත දෙක. එක අත කිලෝමීටර අනියෝගේ එක කාමසු කල්ලි කාණියෝගේ. කොයි පැත්තෙන් හරි අන්ත ද අන්ත කියන එක තමයි දන්ත කියන්නේ. ද අන්ත අන්ත දෙක. අන්ත දෙකට වැටුනොත් හිත කුණු වෙනවා. ඇත හෝ නැත ඔව් ඇත නැත කියන්නේ අන්ත දෙක. ඇත යන ඒකාන්තයේක නැත යන ඒකාන්තයේ. මේ අන්ත දෙකම අත්හරින්න ඕනේ නිවන් අවබෝධය කරගන්න. එහෙනම් දන්ත අත්හරින්න ඕනේ. දත් අත්හැරලා හරියන්නේ නැහැ. දත් කැතයි කියලා හරියන්නේ නැහැ. ඔය අන්ත දෙක කැතයි කියලා දකින්න ඕනේ. ඔය අන්ත දෙක කැතයි කියලා දැනගත්තා නම් ඔය අන්ත දෙක පිළිකුල් කියලා දැනගත්තා නම් නිවන් මාර්ගයට ඒකත් අරගෙන නිවන් මාර්ගයට යනවා. දන්ත ඉවත් කළේදී පිළිකුල් කියලා. දාත් ටික අයින් කරලා තියෙන හරියන්නේ. දාන්සා. බුහාමල දැන් මේ කොහොමද උවිත කලින් දැනුම් කර්මස්ථානයක කරනවද? ඔව්. ඒක දැන් බලන්නේ අර පෙරදුන. ඔව් යන්නේ ඒකයි කියන්නේ. ලෞකිකයට බහැලා තියෙන කොහොමද? ඊළඟ අච්ච කියන්නේ ඉක්ම යනවා. සත්‍යෝ අනික. කේසාලෝමා නකා දන්තා තතෝ. තතෝ කියන්නේ හැමතේ කියන්නේ. මෙලෝ වශයෙන් කියන හැමත තත කියන්නේ. ත අච්ච සච්ච සච. අච්ච කියන්නේ ඉක්ම යනවා. දහම ඉක්මෙව්වා. අච්චයන් කම මේ බන්ති එහෙම කියන්නේ. ඉක්ම ගිය වැරදි වලට කමා වෙන්නේ එහෙම කියන්නේ. අන්න ඒ වගේ කියන්නේ අච්ච කියන එකට ත අච්ච කියන්නේ ඉක්මකු දැන පිළිහිටිය. ඔව්. නෑ දැන් යාළුවා යථාර්ථයක් නේ. අන්ත දෙකට ගියාට පස්සේ දහම වැරදුනා. දහම් ඉක්මෙව්වා. දහම් ඉක්මලා. ආ දහම් ඉක්මලා ගියාට පස්සේ යාර දහමක් නෑ. එයාට නිරදිටු වෙනවා. සතෝ කියන්නේ. ආ ත අත්ත සත. ඔකත් පාලාගෙන අයින් කරන්න ඕනේ. දහම් ඉක්මවන්නේ. මේ වෙලාවේ අවශ්‍ය. අන්න. දහම් ඉක්මවන්නේ නැතුව අයින් කරන්න ඕනේ. ඒතොර කේස අයින් කරන්න ඕනේ, ලෝම අයින් කරන්න, නඛ අයින් කරන්න, දන්ත අයින් කරන්න, සතේ අයින් කරන්න නිවන් දකින්න. ඒකත් නිවන තියෙන්නේ. ඔතන නිවන තියෙන්නේ. සතේ පංචකේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කරලා නිවන් දැකේ ඕකේ. ඉන් කෙස්තියා බලන්දලා ලොම්දියා බලන්දලා නියවදියා බලන්දලා නිවන් දැක්කේ කොහොමද? මෙයා පිළිකුල් කියගෙන අප්‍රසන්න කරලා අන්තිර බලනකොට මේ කයම අප්‍රසන්න කරගත්තා ඉතර එකද? ආයෙ ආයෙ දුකක් කරනවා. ඔව් ඉන් ගැටීමෙන්පත් වෙන්නේ. ඊට පස්සේ ඒක නිදිමතකට හැරෙනවා ඊට පස්සේ. ඔය හැදෙන්නේ ඒකෙන්නේ. මොකද නිදහසින් දෙපෑ හිත ප්‍රබෝධ වෙන්නේ. තමයි ඒක අන්තිම නිවන. අන්තිම කෙලොන් නිවනමයි. ඔය එකක්වත් නිවනෙම පිටකක් නෑ. නිවෙනෙම නවත්තම කිසිම කර්මස්ථානයක් නැහැ බුදුරන් වහන්සේගේ දේශනාව.